ඒ නිසා හැම කෙනාම මේ කය නිසලව තියනවා වගේ හිතත් නිසල කරගෙන නොඑක් නොඑක් අරමුණු වල හිත දුවන්ට නොදී බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම වමනාවෙන් අද මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරන්ට ඕනේ. අද දවසේදී හිත තැම්පත් කරගෙන මේ දේශනාව ඔස්සේම හිත මෙහෙවමින් බොහොම වුමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කළොත් මේ මොහොතේ මට හිතෙනවා හැමෝගෙම ජීවිතවල වටිනාකමක් ලැබෙන අපි ඇවිද්ද අනාදිමත් සංසාර දුක අවසන් කරගන්න පුළුවන් ක්‍රමය මෙන්න මේක නේද එහෙනම් කියලා අපි කෙනා කෙනාටම තේරුම් ගන්න පුළුවන් බවක් ලැබේ. සිංහතුනි මමගේ ධර්ම දේශනාව දහම් කරුණු ටික විස්තර කරන්න ඉස්සර වෙලා නැවතත් මම කෙටියෙන් මතක් කරනවා ජීවිතය ගැන, සසර ගැන හැමදාම අපි මතක් කරලා තියෙනවා මතක් කරනවා ඒත් නැවතත් ඒ ගැන සිහි කර ගැනීම ගොඩක් වටිනවා පින්වතුනි අද දවසේදී අපේ ජීවිත නිබඳු වුණාට අපි හැම කෙනෙක්ම අද මේ වගේ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන හිටියට මේ දීර්ඝ සංසාරේන ගමනේදී අපි හැම කෙනෙක්ම මේ වගේ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගත්තේ නැහැ ලබාගත් මනුෂ්‍යාත්ම භාවවල මේ තරම් සැනසෙල්ලක්වත් තිබුණෙත් නැහැ අද මේ ජීවිතය ගැනද නුවණින් බැලුවොත් ජීවිතවල ප්‍රශ්න කරදර ගැටලු නොඑක් තරම් පිළිලා තියෙනවා මේ ලෝක සත්‍යය මේ සසරෙමක් කොනක් පරක් තරක් නැතුව ඒ මේයට දුවනවා සැරිසරනවා ඇවිදිනවා ඉපදෙනවා ලෙඩ වෙනවා මැරෙනවා නොඑක් දුක් දුම්නස් වලටපත් වෙනවා ඒත් මේ ලෝක සත්‍යයට ඒ සංසාර දුක අවසන් කරන්ට එයින් බේරිලා යන්න එකම තැනක්වත් එකම මගක්වත් නැහැ ලෝකෙ තුල. ඉතින් ලෝක ස්වභාවයේ බඳු නිසා බොහොම අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ දුක් සහගත සසරෙන් අපිව එතර කරවන්නට. මොකද සසර දුකයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරේ තමන්ගේ මව වෙනුවෙන් පියා වෙනුවෙන් සහෝදරය සහෝදරි දූ දරුවෝ ඥාතීන් හිතේසීන් වෙනුවෙන් වෙන වෙනම අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. තිරිසන් ආත්මවල උපදිනකොට බෙල්ල කපන වෙලාවේදී ගලාගෙන ගිය රුධිරය එකතු කළ සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි ඇස් නැතුව අතපය නැතුව නොයෙක් ආබාධ වෙලා රෝගී ස්වභාවයට පත් වෙලා දුක් විඳවා රොළුත් මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් භවයේ වැහිලා නිසා අපිට පේන්නේ අපිට නොපෙනුනත් භවය තුල මෙහෙම දුකක් තියෙන නිසා භවය තුල ඉන්න සත්වය මෙබඳු දුකක් විඳින නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා අපි කෙරේ අනුකම්පාවෙන් මේ සසර දුක්ගේ නිවෙන සද්ධර්ම දේශනා කරනවා. ඒකෙදිද අද දවස දිහා බලනකොට පින්වතුනි වඩාත් සෝචනීය තත්වයක් තියෙනවා. මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න තියෙන එකම මාර්ගය එකම තැන තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය. නමුත් ඒ සද්ධර්මය වුණත් පිරිසිදුව නිර්මලව පවතින්නේ ටික කාලයයි ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා මහණෙනි ලෝකේ රත්තරන් විතරක් තියෙනකොට රත්තරන් වලින් හදපු ආභරණ මිලයට ගන්න හදනකොට බය වෙන්න ඕනේ නැහැ ඕනෝ වෙළඳ සැලකට ගිහිල්ලා ගන්න පුළුවන් යම් කාලයක් ඇවෑමෙන් රත්තරන් වගේ දෙයක් පහළ වෙනවා. අපි කියන්නේ අද ඉමිටේෂන් කියලා. ඒ වගේ රත්තරන් වගේ දෙයක් පහළ වෙනවා. මහණනි එන්න එදාට රත්තරන් ගන්න යන කෙනා ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. තෙනුමින් සතහනින් වර්ණයෙන් රත්තරන් වගේමයි. නමුත් ඒ තුල රත් කරන්නේ මහණෙනි ඒ වගේ මේ ලෝකේ යම් කිසි කාලයක් ඇවෑමෙන් සද්ධර්මයේ වගේ එකක් පහළ වෙනවා. අන්න එදාට මේ සද්ධර්මය අවබෝධ කරගන්නට කටයුතු කරන කෙනා බොහොම පරිස්සම් වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් අදත් නොයෙක් ප්‍රශ්න ගැටලු තියෙනවා විමුක්ති මාර්ගය සඳහාම දේශනා රාශියක් අපිට අහන්න ලැබුණොත් අදහස් රාශියක් මේ දුක්සහගත සසරයෙන් එතර වෙන්න ඕනි කියන අදහස ඇතුව මේ ශාසනයට ආපු අයට උනත් ඊට පස්සේ ශාසනය තුල හරි දේ මොකක්ද කියන එක නිශ්චය කරගන්න අපහසුත්වයටපත් වෙනවා. ඉතින් මම අද මේ දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම න්‍යාය උපයෝගී කරගෙන මේ පින්වතුන්ටම තමන්ගේ ජීවිතයෙන් දකින්ද අපි එහෙනම් මේක කළ අපි කළ යුත්තේ මේක නේද කියන තමන් කෙරෙහිම ප්‍රත්‍යක්ෂයෙන් දැක්විය යුතු නුවණක් උපද ගන්න ක්‍රමයක්. ඒ නිසා අපි බොහොම වමනාවෙන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ ටික අහන්න ඕනේ. එකම බේරුම අපි හැම කෙනාටම තියෙන එකම ගැළවීම මෙන්න මේ ටික නිසා. සිංහතුනි මම අද දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේලාට මාවේනික වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේම සාමුක්කංශන දේශනාවක් වෙච්ච මේ චතුරාර්ය සත්‍ය නැත්නම් පටිච්ච සමුප්පාද දේශනාව දේශනා කරන තථාගතයන් වහන්සේ මේ පටිච්චසමුපාද දේශනාව ලෝකෙට පෙන්වන්නේ මං ඉහත මාතෘකා කළ ධාතාවය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉමං උපජ්ජති. මේ ඇති කල්ලි මේ වෙයි මොවුන්ගේ උපදිමින් මොවුන් උපදිනවා. ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉමං නිරුජ්ජති. මේ නැති කල්ලි මේ නොවෙනවා මොවුන්ගේ නිරුද්ධ වීම මොවුන් නිරුද්ධ වෙනවා කියන කාරණාව. එතකොට මේ පටිච්චසමුප්පාද මේ ධර්මයේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ කොහොමද? මෙන්න මේ ගැන අපි පොඩ්ඩක් නෝනින් බලමු. මම එකක් එකක් ගාන විස්තර නොකියුවත් අවසානයේදී අදාළ තැන මෙන්න මේකයි කියලා මේ පින්වතුන්ට පෙන්නනවා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි අතීතයේ පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලාත් අනාගතයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලාත් මේ ධර්මයේ මතු කරගන්නේ එකම එක ආකාරයකට අපේ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පළමුව බෝසත් කාලේ එදා බුද්ධත්වයට පත් වෙන බෝධි මූලය ළඟට ගිහිල්ලා පරයන්කේ වැඩ ඉඳගෙන කල්පනා කරනවා බෝසතාණන් වහන්සේට යෝනිසෝ මනසිකාරයක් උපන්න එකපාරටම අනේ මේ ලෝක සත්වයා ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා නොවේ දුක් දුම්නස් වලටපත් වෙනවා මේ දුක් දුම්නස් වල කෙලවරක් නැහැ මේ දුක් දුම්නස් වල නිස්සරණයක් නැහැ කවදා මේ දුකේ කෙලවරක් වෙයිද? කවදා මේ සත්‍ය මේ දුකෙන් මිදෙයිද? කියලා බුදුරජාණන් වහන්සේට මහා අනුකම්පාවකුත් කරුණාවකුත් එක්ක යෝනිසෝ මනසිකාරයක් උපන්නා. මේ සත්‍ය මෙච්චර දුකටපත් වෙලා ඉන්නවා දුකෙන් මිදෙන්න ගන්නෙත් නෑ කවද්ද මේ සත්‍යයන්ගේ දුක නැති වෙන්නේ ඊට පස්සේ බෝසතාණන් වහන්සේට ඒකම නුවණට යෝනිසෝ මනසිකාරයට හසු වුණා යෝනිසෝ මනසිකාරයෙන් බැලුවා මේ ඉපදෙනවා ලෙඩ වෙනවා මැරෙනවා නොයේ දුක් දුන්නස් වලට සත්‍යයපත් වෙනවා මොකක් නිසාද කුමක් නිසාද මේ ලෙඩවීම මහලු වීම මරණය මේ වගේ දුක් ටික තියෙනවා එහෙම නුවණින් මෙනෙහි කරන නුවණින් සම්මර්ෂණය කරන බෝසතාණන් වහන්සේට හිතුණා මේ ඉපදීම නිසා නේද හැම කෙනෙක්ම ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ මරණයටපත් වෙන්නේ මේ සියලුම දුක් දුම්නස් වලටපත් වෙන්නේ කිසිම වෙලාවක ඉපදීම කියන ධර්මතාවය නොවුනනම් මෙහෙම වෙන්නේ නැහැ. එතකොට මේ ඉපදීම නිසායි මෙහෙම වෙන්නේ කියලා තේරුණා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ නුවණින් සම්මර්ෂණය කරලා බැලුවා මේ ඉපදීම කියන කාරණාව ඇති වෙන්නේ කුමක් නිසාද? භවය නිසා ඉපදීම වෙන්නේ කාම භවය රූප භවය අරූප භවය කියලා තුන් භවයක් තියෙනවා භූමියක් තියෙනවා ඉන්න තැනක් තියෙන නිසා භූමියක් තියෙන නිසා භවයක් තියෙන නිසා ඉපදෙන්නේ ඉපදෙන්න ඉන්න තැනක් තියෙන නිසා ඉපදෙන්නේ කියලා දැක්කා මේ භවය හැදෙන්නේ නැත්තම් භූමිය හැදෙන්නේ මොකක් නිසාද කියලා නුවණින් බැලුවා බලනකොට බෝසතන් වහන්සේ තේරුණා උපාදානය නිසා දැඩිව ගන්න නිසා කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා දැඩිව ගන්න ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ දැක්කා. මේ උපාදානය කුමක් නිසාද කියලා නුවණින් බලනකොට බෝසතාන් වහන්සේ දැක්කා තණ්හාව නැමැති ධර්මතාවය නිසා ලෝකයා යමක් දැඩිව ගන්න උපාදාන දෙන්නේ කියලා දැක්කා. මේ තණ්හාව කියන ධර්මතාවය මොකක් නිසාද කියලා බලනකොට දැක්කා වේදනාව කෙරෙහි මේ ලෝකයා තණ්හා කරන්නේ වේදනාවටයි මේ තණ්හාව ඇති වෙලා තියෙන්නේ කියලා දැක්කා ඊට පස්සේ මේ වේදනාව කියන එක ඇති වෙන්නේ මොකක් නිසාද කියලා නුවණින් මෙනෙහි කරලා බලනකොට දැක්කා ස්පර්ශයක් නිසායි වේදනාවක් ඇති වෙන්නේ කියලා දැක්කා. ස්පර්ශයක් ඇති වෙන්නේ කුමක් නිසාද කියලා බලනකොට දැක්කා මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ස්පර්ශ ආයතන ටික තියෙන නිසා ස්පර්ශ වෙන්නේ කියලා. මේ ආයතන හැදෙන්නේ කුමක් නිසාද කියලා බලනකොට දැක්කා විඥානයේ මේ රූපෙට දැස ගන්න නිසායි. නාම රූප වෙන නිසායි මේ ආයතන හැදෙන්නේ කියලා. නාම රූප වෙන්නේ කුමක් නිසාද කියලා බලනකොට ඒ වුණා විඥානයේ සිත නිසායි මෙහෙම වෙන්නේ. මේ සිත නැමැති ධර්මතාවයේ ඇති වෙන්නේ කුමක් නිසාද කියලා බලනකොට තේරුණා සංකාරය කර්මය නිසායි කියලා. මේ සංකාරේ කර්මය ඇති වෙන්නේ කොහොමද කියලා බලනකොට හිතුණා අවිද්‍යාව නිසායි කියලා. ඔන්න බෝසතාන් වහන්සේගේ යෝනිසෝ මනසිකාරය මේක අපි අහලා තියෙන පෙළදහමක් වෙන්න පුළුවන්. නමුත් හොඳට අහගෙන ඉන්න. මෙතන බොහොම වටිනා අර්ථයක් වෙනවා අපිට අන්තිමට. බෝසතාණන් වහන්සේට අනුක්‍රමයෙන් නුවණ පහළ වුණා. ලෝකේ යම්තා දුක් දුම්නස් තියෙනවා නම් ඒ දුක් ඔක්කොම ඉපදීම නිසායි ඉපදීම භවය නිසායි භවයේ උපාදානය නිසායි උපාදානයේ තණ්හාව නිසායි තණ්හාව වේදනාව නිසායි වේදනාව ස්පර්ශය නිසායි ස්පර්ශය ආයතන නිසායි ආයතන නාම රූප නිසායි නාම රූප විඥානය නිසායි විඥානයේ සංඛාරයේ කර්මය නිසායි කර්මය කියන කාවිද්‍යාව නිසායි ඊට පස්සේ ඒක නැවතත් ප්‍රතිලෝමව මෙනෙහි කළා අවිද්‍යාව කියන ධර්මතාවය නිසා සංඛාර වෙනවා කර්ම රැස් වෙනවා කර්ම ඇති වුණොත් විඥානය පිහිටනවා විඥානය වුණොත් නාම රූප වෙනවා නාම රූප වුණොත් මේ ස්පර්ශ ආයතන හැදෙනවා ස්පර්ශ ආයතන හැදුනොත් ස්පර්ශය වෙනවා ස්පර්ශුනොත් වේදනාව වෙනවා වේදනාවනොත් තණ්හාව වෙනවා තණ්හාවනොත් උපාදාන වෙනවා උපාදානොත් භව වෙනවා භව වෙනොත් ඉපදීම වෙනවා ඉපදුනොත් ජාති ජරා මරණ දුක් දුම්නස් විඳින්න වෙනවා කියලා දැක්කා. බෝසතාන් වහන්සේ දැක්කා යම් කිසි විදිහකින් කුඹුරක ඉහළ වක්කඩ පිරීලා ඉහළ ලියද්ද පිරීලා ඒකෙන් වතුර පහළ ඊගාව එක පුරවනවා ඒ ලියද්ද පිරීලා ඒකෙන් වතුර එහා පැත්තේ ලියද්ද පුරවනවා ඒක පිරීලා අනිත් ලියද්ද පුරවනවා මෙන්න මේ ආකාරයට අවිද්‍යාව නැමැති ධර්මය තිබුණොත් කිසිම කෙනෙකුට හිතලා නතර කරන්න බෑ මොනම විදිහටවත් නතර වෙන්නේ නෑ කර්මය කියන කාරණාව රැස් වෙනවා. අනාත්මයි කියලා කියන්නේ හේතුඵල ධමයක් කියලා කියන්නේ කිසි කෙනෙකුට නවත්තන්න පුළුවන් කමක් නැහැ. නොවි තියෙන්නේ. අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තිබුණොත් ඉමස්මින් සති ඉදං හෝති මේ ඇතිකල්ලි මේ වේමයි. මෞග්ගේ ඉපදීමේ මෞ වෙනවමයි. අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තිබුණොත් කර්මය නැමැති ධර්මතාවයේ වෙනවමයි. අවිද්‍යාව උපන්නොත් සංකාරයේ උපදිනවාමයි. ඊට පස්සේ කර්මය කියන එක දැක්ක සංඛාරය සංඛාර වුණොත් කර්ම රැස් වුණොත් විඥානයේ පිහිටනවාමයි. නතර කරන්න පුළුවන් කමක් නෑ. විඥානයේ පිහිටියොත් විඥානයේ මෞකසට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවාමයි. නාම රූප වෙනවාමයි. විඥානයක් රූපෙට බැසගත්තොත් නාම රූප වුණොත් ආයතන හැදෙනවාමයි. නාම රූප කිනෝට කෙටියෙන් දැනගන්න අපි දැන් මේ වගේ වස්තුවක් ඇල්ලුවාම හැඟීම් දැනීමක් නැහැ. නමුත් අපිට අපේ මේ ශරීර කොතනකට හරි යමක් ගෑවුණොත් දැනෙන ගතියක් තියෙනවා මේ රූපෙට. මේ නාම රූප ආදී භාවයේ මිශ්‍ර බව නිසා. නාම රූප වුණොත් ආයතනයක් හැදිලමයි. එක නවත්තන්න බෑ. ආයතනයක් හැදුනොත් ස්පර්ශ වෙනවාමයි. ඒක නවත්තන්න බෑ. ස්පර්ශ වුණොත් වේදනාවක් ඇති වෙනවාමයි. වේදනාව ඇති වුණොත් තණ්හාව ඇති වෙනවාමයි. තණ්හාව ඇති වුණොත් උපාදානිය වෙනවාමයි. උපාදානිය ඇති වුණොත් භවය ඇති වෙනවාමයි. භවය ඇති වුණොත් ඉපදීම ඇති වෙනවාමයි. ඉපදීම ඇති වුණොත් ජරා මරණ දුක ඇති වෙනවමයි කියලා මෙන්න මේ න්‍යාය දැක්කා. මෙන්න මෙතනදී හොඳට එක සිද්ධියක් දකින්න ඕගලන්ට පේන්න ඕනේ එකින් එකට එකින් එකට අවිද්‍යාව ජරා මරණ ඉටද්දුවේ නැහැ. නමුත් අවිද්‍යාව නැමැති ධර්මතාවය තිබුණොත් කෙලින්ම නතර වෙලා තියෙන ජරා මරණ කියන තැන දක්වා. එතන මෙහා කිසිම තැනක නතර වෙන්නක් නැහැ. ඇයි අවිද්‍යාව කියන ධර්මතාවය ඇති වුණොත් අනිවාර්යයෙන්ම ඇති වෙනවමයි සංඛාරය කර්ම. සංඛාරය ඇති වුණොත් අනිවාර්යයෙන්ම ඇති වෙනවමයි විඥානයගේ පිහිටිය. මේ න්‍යාය ඔස්සේ ගියොත් අවිද්‍යාව යම් තැනක තියනවද තිබුණද ජරා මරණ හිස් නැහැ ජරා මරණ කියන ටික බුදුරජාණන් වහන්සේ දැක්කා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන් මේ ටික දැක්කා දුක දුකට හේතුව දැක්කා දුක්ඛ සමුදය දැක්කා මේ පටිච්ච සම්පාදයේ අංග ටිකෙන්ම කියන්නේ දුක්ඛ සමුදය අවිද්‍යාව දක්වා මේ ටිකෙන් දැක්ක බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පාදයේ බලනකොට දුකයි දුක්ඛ සමුදයයි දෙක දුකයි දුක ඇති වෙන හැටි දෙක දැකලා මේ සත්‍ය දෙක අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කළා දුකේ ඉඳන් අවිද්‍යාව දක්වාත් අවිද්‍යාවෙන් ඉඳන් දුක දක්වාත් උඩටත් පාතටත් නුවණින් සම්මර්ෂණය කළා බෝසතන් වහන්සේට ඇති වුණා දුක ඇති වෙන්නේ මෙන්න මෙහෙම නේද කියන නුවණ ඇති වුණා ඊට පස්සේ බෝසතන් වහන්සේ ඒ ධර්මයම අනිත් පැත්තට නුවණින් සම්මර්ෂණය කළා මේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියන මේ යම්තාක් දුක්ඛයන් තියෙනවා නම් මේ දුක් නැති වෙන්නේ කොහොමද? මොන ක්‍රමයකටද නැති කරන්න පුළුවන්? එහෙන් බලනකොට බෝසතාන් වහන්සේට තේරුණා ඉපදීම කියන ධර්මතාවයේ යම් තැනක නැද්ද? මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සුපායසය තැන නැහැ. ඉපදීම නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා දැක්කා. ඉපදීම නැති වෙන්නේ කොහොමද කියලා බලනකොට දැක්කා භවය කියන කාරණාව නැතිනම් භවය නැතිනම් ඉපදීම නැහැ. මම මේ පටිච්ච සම්පාදයේ අංග එකක් ගන්න තෝරලා දෙන්න වෙලාවමදි. නමුත් මුළු පටිච්ච සම්පාදයේම Tamanට අවබෝධයක් එන්නේ එකක් එකක් ගන්න නොතේරුණාට එහෙම තේරුම් අරගෙන යම් තැනකට යා යුතු නම් ඒ තැනට මම ගෙනිලා දෙනවා ඈ එහෙනම් හොඳට අහගෙන ඉන්න. එතකොට භවය කියන කාරණාව නිරුද්ධ වුණොත් ඉපදීම නිරුද්ධ වෙනවා නැති වෙනවා කියලා දැක්කා. යම් කලක කුමක් හින්දාද භවය නැති වෙන්නේ කියලා බලනකොට දැක්ක උපාදානය නැති වුණොත් භවය නැති වෙනවා. මේ විදිහට දැක්කා තණ්හාව නැති වුණොත් උපාදානය නැති වෙනවා. වේදනාව නැති වුණොත් තණ්හාව නැති වෙනවා. ස්පර්ශ නැති වුණොත් වේදනාව නැති වෙනවා. ආයතන නැති වුණොත් ස්පර්ශය නැති වෙනවා. නාම රූප නැති වුණොත් ආයතන නැති වෙනවා. විඥානය නැති වුණොත් නාම රූප නැති වෙනවා. සංකාර නැති වුණොත් විඥානය නැති වෙනවා. අවිද්‍යාව නැති වුණොත් සංඛාරය නැති වෙනවා කියලා දැක්කා. ඒක අනුලෝමෝ ප්‍රතිලෝමෝ බැලුවා නිරෝධ සත්‍ය අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා කියලා අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංඛාරය නැති වෙනවා සංඛාර නැති වුණොත් විඥාන නැති වෙලා විඥාන නැති වුණොත් නාම රූප නැති වෙලා භවය නැති වෙනවා ජාතිය නැති වෙනවා ජරා මරණ දුක් නැති වෙනවා ආපහු දැක්කා ජරා මරණ දුක නැති වෙන්නේ භවය නැතිවීමෙන් භවය නැතිවීම ඉපදීම නැතිවීමෙන් ඉපදීම නැතිවීමෙන් භවය නැතිවීමෙන් කියලා උඩට පාතට නුවණින් බැලුවා බලනකොට බෝසතාණන් වහන්සේට තේරුණා නිරෝධයත් මාර්ගයත් දෙක ගැන නුවණ. මේ පටිච්චසම්පාදයේ අනුලෝම ප්‍රතිලෝම න්‍යාය දෙකෙන් තියෙන සත්‍ය හතරක්. දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගයයි දෙක. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගේ නිරෝධයත් ඒකට මගක් තමයි භව නිරෝධය කියන තැන ඉඳලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා ටික දිහා හොඳට බලන්න මෙතනින් අපි හැමෝටම මේ පටිච්චසමුපාද පෙළ පෙන්නලා මේ ඔක්කොම කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කළේ නැහැ. ජරා මරණ නැති කරන්න වෙනම එකක් වෙන්නේ නැහැ. භවය නැති කරන්න, ඉපදීම නැති කරන්න, භවය නැති කරන්න, උපාදානය නැති කරන්න, තණ්හාව නැති කරන්න මේවා එකක්වත් වෙන්නේ නැහැ 아무තේ. මේ ඔක්කොම කැටි කළා කැටි කළා එක තැනකට ගෙනල්ලා තියෙනවා. දැන් හොඳට මේ ටික දිහා බලන්න අපි මුල් ටිකේ දැක්කා යම් තැනක ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් තිබුණා නම් තියෙනවා නම් ඒවා එකින් එක එකින් එක එකින් එක ගවේෂණය කරගෙන උඩට යනකොට දැක්කා මේවා මුලම හේතු මොකද අවිද්‍යාව අවිද්‍යාව නැමැති ධර්මතාවයේ යම් තැනක තිබුණොත් ඒ අවිද්‍යාව කියන ධර්මතාවයේ ඵලය වෙලා තියෙනවා. එයින් උපද්දපු අර්ථය වෙලා තියෙනවා. මොකද්ද? ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස්. යම් තැනක ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් යුක්ත නම් අවිද්‍යාවෙන් තව මිදිලා නැහැ කියන අපිට දැන් සාක්ෂියක්. අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා කියන සාක්ෂියක් ජරා මරණ තියෙන තැන. මොකද මේ පෙළ ධර්මතා දෙක ගත්තාම වෙනස් කරන්න බැරි විදිහට තියෙනවා. එකින් එකට එකින් එකට එකින් එකට බැඳලා මේ ටිකෙන් අන්තිමට ගෙනාව එකම එක තැනකට. අන්තිමට අපේ මනස ගෙනල්ලා තියෙන කරුණු දෙකක් අරබය විතරයි. ජරා මරණ දුක් ඇති වෙන්නේ මොකක් නිසාද කියලා ගවේෂණය කරගෙන ගිහිල්ලා අවිද්‍යාව කියන ධර්මතාවය තිබුණොත් මේ දුක එනවා කියන කාරණාව පෙන්වනවා. අවිද්‍යාව නැමැති ධර්මතාවයේ ඇතිකල්ලි මේ ජරා මරණ කියන දුක ඇති වෙනවා. හැබැයි ඇති වෙන්නේ පටිච්ච සම්පෝධය. අනුපිළිවෙලින් හේතුඵල ධමයක් ඇටියට. ඊට පස්සේ අනිත් කාරණා වලින් බැලුවා නිරෝධ සත්‍යයෙන් පෙන්වුවා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධ වෙන්නේ අවිද්‍යාව කියන එක නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වුණොත් අවිද්‍යා නිරෝධය කියන්නේ මොකද? නිවනට තව නම. නිවන කියේ මොකද්ද? අජරාමර ජරාවක් යම් තැනක නැත්තම් මරණයක් නැත්තම් ජරා මරණ ධර්මියෝ නැතිනම් යම් තැනක ඒ ජරා මරණ නැති තැනට නිවන කියලා කියන්නේ. එතකොට ජරා මරණ නැති වෙන්නේ මොකක් නිසාද? ඉපදීම නැති වුණොත් ඉපදීම නැති වෙන්නේ භවය නැති වුණොත් භවය නැති වෙන්නේ උපාදානය නැති වුණොත් එහෙම වෙලා අවිද්‍යාව නැති වුණොත් කියන තැනට එනකන් එනවා. දැන් අපිට අර්ථ දෙකක් තියෙනවා අවිද්‍යාව සහ අවිද්‍යා නිරෝධය කියන කාරණා දෙක තෝරගත්තොත් අපි අනිත් ධර්මතා ගැන අමුතුවෙන් වෙහෙසෙන්න ඕනේ ඔක්කොම ටික ඒ තුල ගොනු වෙලා කැටි වෙලා පවතින. අපිම ටිකක් සිහි කරලා බලමු. දැන් අපි නිවන් දකින්න කියලා නැත්නම් මේ ශාසනයට භවනා කරන්න නිවන් දකින්න කියලා මේ ශාසනයට අපි ඇවිල්ලා කටයුතු කරනවා. ඒ අපේ හැමෝගෙම බලාපොරොත්තු අපි මේ ශාසනය පිහිට තුනුරුවන්ගේ ආරක්ෂාව පිහිට ප්‍රාර්ථනා කරන්නේ තුනුරුවන් ළඟින් ඉන්නේ අපි කුමක් නිසාද මේ ඉපදෙන ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා මේ සියලුම දුක අපිට දුකක් නිසා මේ දුකේ මිදීමේ අදහසින් නේද අපිට දුක නැති කරගන්නනේ අපිට ඕනේ හොඳයි අපි මේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසය නැතිකරන්න කියලා මොකක් හරි දේවල් අද දවසේදී භාවනා කරනවා නමුත් කරන්නේ නැතුව අපි දැන් ක්‍රමානුකූලව බලමු ඇත්තටම අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද කියන එක. ඔන්න ලෙඩවීම මහලු බව මරණය අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් එක්වීම යම් තාක් දුක් දුමක් තියෙනවා නම් ඔක්කොම මේ දුක මේ දුකයි නැති කරගන්න ඕනේ. මේ දුක නැති කරගන්න කියලා අපි ශාසනයට ආවහම මේ පටිච්චසම්පාද ධර්මය හරහා පෙන්නනවා මේ දුක ඇති වුනේ ඉපදීම නිසායි ඉපදීම නැති වුණොත් දුක නැති වෙනවා දැන් ඉපදීම යම් තැනක නැති වුණොත් දුක නැති කරන්න කියලා අපිට අමුතෙන් කරන්න යමක් තියෙනවද ඔන්න දැන් ඕගොල්ලෝම එකකින් නිදහස් කරනවා මම ඕගොල්ලන්ට තියෙන්නේ ඉපදීම නැති කරන්න විතරයි ජරා මරණ දුක නැති කරන්න ඕනේ නැහැ. ඕන නිදහස් කරලා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් අපි ඉපදීම නැති කරන්න ඕනේ කියන තැනකින් උත්සාහවත් වෙනකොට පටිච්චසම්පාද ධර්මය හරහා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා භවපච්චය ಜಾති භවේ නැති වුණ තුනේ භවපච්චය ජාති භවය නිසායි ඉපදීම ඇති වෙන්නේ. භවය යම් තැනක ඇති වෙනවා නම් ඉපදීම නැති වෙනවා. දැන් අපිට භවය නැති කරන්න පුළුවන් නම් ඉපදීම නැති කරන්න වෙහෙදෙන්න ඕනේ. ඕනේ. එහෙනම් ජරා මරණ නැති කරන්න වෙහෙදෙන්න ඕනේද? ඒත් නෑ. දැන් අපිට ඕගොල්ලෝ මේ දෙකෙන්ම නිදහස් කරනවා. ජරා මරණ නැති කරන්න උත්සාහවත් වෙන්න ඕනෙත් නෑ. ඉපදීම නැති කරන්න උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට ඕනේ දැන් මොකද්ද? භවය නැති කළා නම් හරි. දැන් භවය නැති කරන්න කියලා උත්සාහවත් වෙන අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපාදානීය නිසයි භවය කියන කාරණාව තියෙන්නේ. වෙන කිසිම ක්‍රමයකට නැති කරන්න ක්‍රමයක් නැහැ. යමකින්නම් යමක් හැදෙන්නේ ඇති වෙන්නේ ඒ ඇති වෙන හේතුව නැතිවීමෙන්මයි ඒ ඵලය නැති වෙන්නේ. එතකොට අපිට බඩගින්නක් ඇති වුණොත් බඩේ තියෙන ආහාර ඉවර වෙලා බඩගින්නක් ඇති වුණොත් ආහාර ඉවර වෙච්ච හේතුවෙන් අපි ප්‍රියමනාප රූපයක් බැලුවා කියලා බඩගින්න නැති වෙනවද? ඒකට කරන්න ඕනේ ආහාරයක් ගන්න එකමයි නේද? ඒ හේතුව නැති කළම ඒ ඵලය නැති කරන්න. ඒ වගේ වෙන මොන හරි කෙරුවට හරියන්නේ නැහැ. දැන් අපිට භවය කියන කාරණාව ඇති උනේ උපාදානය නිසා නම් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාදානය නැති කරන්න අර ಜಾති වගේම භවය නැති කරන්න කියලා ගියාම අපිට පෙන්වනවා භවය කියන එක ඇති වෙන උපාදානය නිසායි කෙනෙක් උපාදානය නැති කරන්න පුළුවන් නම් උපාදානය නැති වුණොත් භවය නැති වෙනවා උපාදානය නැති කරන්න කියලා ගියාම පෙන්නනවා එතකොට උපාදානය නැති කරන්න ගිහිල්ලා බලනකොට පෙන්නනවා තණ්හාව නිසායි උපාදානය. යම් කිසි කෙනෙකුට තණ්හාව නැති කරන්න පුළුවන් නම් තණ්හාව නැති වෙනවා නම් උපාදානිය නැති කරන්න කියලා මහන්සි වෙන්න ඕනේ. දැන් කෙනෙකුට තණ්හාව නැති වෙනවා නම් එයා උපාදානයට මහන්සි වෙන්න ඕනෙත් නැහැ, භවය නැති කරන්න මහන්සි වෙන්න ඕනෙත් නැහැ, ජාතිය නැති කරන්න මහන්සි වෙන්න ඕනෙත් නැහැ, ජරා මරණ නැති කරන්න මහන්සි වෙන්න ඕනෙත් නැහැ නේද? මොකද එකින් එකට මේ සම්බන්ධ වෙලා තිබුණේ. දන් වලක පුරුකක් පුරුකක් වගේ යම් තැනකින් පුරුක ගැලවුණා නම් එතනින් එහාට ඔක්කොම ටික ගැලවිලා යනවා. දන් වලේ තියෙන සම්බන්ධය නැති වෙනවා. ඊට පස්සේ දැන් අපි තණ්හාව නැති කරන්න කියලා උත්සාහවත් වුණා. තණ්හාව නැති කරන්න කියලා මේ සාසනයට එනවා. මොකද දුක නැති කරන්න තණ්හාව නැති කරන්න ඕනේ. එතකොට අපිට දෙනවා පණිඩයක් මොකද්ද? වේදනාව නිසායි තණ්හාව. වේදනාව නැති කළොත් තණ්හාව නැති වෙනවා. ඊට පස්සේ වේදනාව නැති කරන්න කියලා අපි උත්සාහවත් වුණොත් පෙන්නනවා ස්පර්ශය නිසායි වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නැති වුණුතුනි වේදනාව නැති වෙන්නේ ඒ හින්දා ස්පර්ශය නැති කරන්න දැන් අපිට ලැබිලා තියෙන කාරණාව ස්පර්ශය නැති කරන්න ඕනේ කියලා අපි ස්පර්ශය නැති කරන්න කියලා හදනකොට කියනවා ස්පර්ශය ඇති වෙන්නේ ආයතන ටික නිසා. ආයතන ටික නැති වුණොත් නිරුද්ධ වුණොත් ස්පර්ශය නැති වෙනවා. ආයතන නැති කරන්ට ගියොත් අපි එතකොට කියනවා මේ නාම රූප නිසා ආයතන ටික ඇති වෙන්නේ නාම රූප නිරුද්ධ වුණොත් නැති වුණොත් ආයතන නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ කරන්න කියලා නැති කරන්න කියලා ගියාම පෙන්නනවා විඥානය නිසායි නාම රූප වෙන්නේ විඥානය නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධ වෙනවා. දැන් විඥානය නිරුද්ධ කරන්න ඕනේ කියලා අපි උත්සාහවත් වෙනකොට පෙන්වනවා සංඛාරය නිසායි. කර්ම නිසායි මේ විඥානය ඇති වෙන්නේ. සංඛාරය නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධ වෙනවා. දැන් කර්මය නැති කරන්න කියලා අපි හදනකොට සංඛාරය නැති කරන්න කියලා හදනකොට පෙන්නනවා අවිද්‍යාව නිසායි සංඛාරය වෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංඛාරය නිරුද්ධ වෙනවා කියලා එකින් එකට එකින් එකට එකින් එකට ගෙනහිලා අපිව ගෙනියන කොතෙන්ටද අවිද්‍යාව කියන එක නිරුද්ධ කළොත් තමයි ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන තැන. දැන් අවිද්‍යාව කෙනෙකුට නිරුද්ධ වෙනවා නම් එයා එකින් එක ජරා මරණ නැති කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉපදීම නැති කරන්න, භවය නැති කරන්න. දැන් තණ්හාව නැති කරන්න කියලා වෙන මේකට උත්සාහවත් වෙන්න ඕනේ. දැන් අපි ගොඩාක් දෙනෙක් මේ ටිකට අවධානය අරගෙන යන්නේ. ඇයි මේ පටිච්චසම්පාදයේ දේශනා කළේ කියලා. නිවන් දකින්න කියලා අපි හදන්නේ කොහොම හරි තණ්හාව නිසායි දුක ඇති වෙලා තියෙන තණ්හාව නැතිකොලොත් හරි කියන තැනකින් අපි උත්සාහවත් වෙන්නේ. නමුත් තණ්හාව නැතිකොලොත් හරි ඒක පිළිගන්න වෙනවා. නමුත් තණ්හාව නැති කරන්න ගියාම මෙතන පෙන්වන උපාදානය නිසායි තණ්හාව. උපාදානය නැති කළොත් තණ්හාව නැති වෙනවා. කියලා පරිසම්පාද ඊගවට අතු උඩට අරගෙන යනවා. දැන් අපි දැක්කා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඉමස්මින් සති ඉදං හෝති. අවිද්‍යාව නැමැති ධර්මතාවය තිබුණොත් සංඛාර වෙනවා සංඛාර තිබුණොත් විඥානය වෙනවා විඥානය තිබුණොත් නාම රූප වෙනවා මේ විදිහට පටිච්චසමුප්පාදය ඇවිල්ලා භවය වෙනවා භවය තිබුණොත් ජාතිය වෙනවා ජාති තිබුණොත් ජරා මරණ වෙනවාමයි කියලා පෙන්නවා ඒක නවත්තන්න ගිහිල්ලා එකින් එකට එකින් එකට ගියාම ජරා මරණ නැති වෙන්න නම් ඉපදීම නැති වෙන්න ඕනේ ඉපදීම නැති වෙන්න නම් භවය නැති වෙන්න ඕනේ කියලා කරුණු එකින් එකට ගෙනහිල්ලා පෙන්නනවා අවිද්‍යාව කියන එක නැති වෙන්න ඕනේ කියලා. ඔන්න දැන් අපේ මේ පටිච්චසමුපාද චක්‍රය තුලින් පරිශ්‍රණය තුලින් අතුව ගේනවා කර්ම දෙකකට. විද්‍යාව සහ අවිද්‍යාව කියන කාරණා දෙකට. අවිද්‍යාවේ නැති කිරීම විද්‍යාව. විද්‍යාව නැත්තම් අවිද්‍යාවගේ නැති කිරීම තිබුණොත් විද්‍යාව තිබුණොත් අවිද්‍යාව නැති වෙලා ජරා මරණ දුක නැති වෙනවා. අවිද්‍යාව තිබුණොත් ජරා මරණ දුක පවතිනවා. එක්කෝ සසර එක්කෝ නිවන. ওই දෙක විතරයි තියෙන්නේ. අවිද්‍යාව තිබුණු ජරා මරණ දුක තියෙනවා. ජරා මරණ දුක තියෙන්නේ කොහෙද? සසරද නිවෙනද? සසර. අවිද්‍යාව නිරුද්ධ වුණොත් ඒ කියන්නේ විද්‍යාව විද්‍යාව තිබුණොත් ජරා මරණ නෑ නිරුද්ධ වෙනවා. ඒ ජරා මරණ නිරෝධය නිරෝධය සසරද? නෑ නිවන. මේ මාර්ග දෙකකුයි ඵල දෙකකුයි තියෙන්නේ මෙතන. අවිද්‍යාව මුල් කරගෙන භවය දක්වාම තියෙන්නේ මාර්ගයක් මොකටද ඉපදීම නැමැති දුක නැමැති ඵලයට මාර්ගය ඒ දෙකම ලෞකිකයි ලෝකෙ තුල දුකයි දුක්ඛ සමුදය දෙක ඔය තුල තියෙනවා අවිද්‍යා නිරෝධය කියලා කිව්ව විද්‍යාවට ඒ අවිද්‍යා නිරෝධයේ ඉඳලා භව නිරෝධය දක්වා මාර්ගය මොකටද ඵලයට ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමනස උපායාස නිරුද්ධන්ති කියලා ජරා මරණ නිරෝධයට අජරාමර නිවනට මඟ දැන් කරුණු දෙකක් අපිට ඉතුරු වුණා අවිද්‍යාව තිබුණොත් ජරා මරණ දුක පවතිනවා විද්‍යාව තිබුණොත් ජරා මරණ දුක නැති වෙනවා කියලා උත්තර දෙකක් ආවා. අපිට මේ පරිච්ඡ සම්පාද චක්‍රය ගවේෂණය කිරීමෙන් නේද? දැන් එකින් එක ගවේෂණය නොකලට අවිද්‍යාව සංකාර කියන්නේ විඥාන කියන්නේ මොනවද කියලා අපි එකින් එකට ඉගෙන නොගත්තට අපිට යම් වෙලාවක අවිද්‍යාව කියන්නේ මොකද්ද විද්‍යාව කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තනම් දැන් මදිද? අපි මෙන්න මේ ස්වභාවයටයි අවිද්‍යාව කියන්නේ. මෙන්න මේ විදිහට තිබුණතුනේ ජරා මරණ හිස් කරන්න බැරි. විද්‍යාව කියලා කියන්නේ මෙන්න මෙහෙම හම්බ වෙන දෙයකයි මෙන්න මේ විදිහට තියෙන දෙයකටයි. මෙන්න මේ විද්‍යාව ඉපදුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා විද්‍යාව සහ අවිද්‍යාව දෙක අපේ ජීවිතයෙන් අපිට දැක ගන්න පුළුවන් වුණොත් මේ පටිච්චසම්පාදයේ සම්පූර්ණ අවබෝධයක් අපිට ලැබෙනවා. මේකදී ආය අමුතෙන් ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. එකින් එක එකින් එක අමුතුවෙන් මහන්සි වෙන්න ඕනෙත් නැහැ. මොකද මේ ඔක්කොම කරන්න නෙමෙයි තියෙන්නේ. ඉතින් අපි යමක් කරන්න ඉස්සෙල්ලා මොන හරි කරන්න ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕන මොකද්ද අපි මේ කරන්න හදන්නේ කියන කාරණාව තියෙනවා. අපි සීල රකින්න වෙන්න පුළුවන් සමාධි භාවනාව වඩනවා වෙන්න පුළුවන් විදර්ශනා කරනවා වෙන්න පුළුවන් අපි මොකක් හරි කරනවා කියනවා නිවන් දකින්නයි කියනවා තණ්හාව නැති කරන්නයි කියනවා නමුත් අපි මේ සිල් රකිමින් සමාධි වඩමින් විදර්ශනා කරමින් මේ කරන්නේ ජීවිතයෙන් මොකක්ද අපි මොකක් කරන්නද බලාපොරොත්තු කියන කාරණාව ඉස්සෙල්ලා අපි දැනගෙන තියෙන්න ඕනේ එතකොට තමයි අපි මේ කරන්නේ මෙන්න මේ දෙයට නේද කියන දැනුම අපිට එන්නේ ඒ නිසා ඉස්සර වෙලා අපි ධර්මයේ තේරුම් කරගන්න ඕනේ. ඔන්න දැන් ධර්මයේ අපේ ජීවිතයට කරුණු දෙකක් ලැබුණා අපිට. නිවන සහ සසර කියන ධර්මතා දෙක. යම් තැනක ජරා මරණ ධර්මියෝ තියෙනවා නම් එතන අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව තියෙනවා නම් ජරා මරණ තියෙනවා කියලා සාක්ෂියක් තියෙනවා. යම් තැනක ජරා මරණ නිරෝධයක් තියෙනවා නම් එතන අවිද්‍යාව නෑ තියෙන්නේ විද්‍යාව යම් තැනක විද්‍යාව තියෙනවා නම් එතන ජරා මරණ නෑ ජරා මරණ නිරෝධයක් තියෙනවා දැන් අපි ටිකක් උත්සාහවත් වෙමු අවිද්‍යාව කියන එක හඳුනා ගන්න ඉස්සර වෙලා දැන් අපේ ජීවිතවල අපි හැම කෙනෙක්ම ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා නොයෙක් දුක් දුන්නස් වලටපත් වෙනවා නේද ඒ කියන්නේ ජරා මරණ දුකෙන් යුක්තයි නේද ඒ ජරා මරණ දුකෙන් අපි යුක්තයි අපිට ලෝකෙ පේන හැටි බලන්න කොහොමද කියලා දැන් ඒ ටික ඒ ගවේෂණය කරපු ටික පැත්තකින් තියන්න මම ඒක අපව ගන්නවා ගවේෂණයට විමර්ශනයට ඔන්න දැන් අපි ජරා මරණ ධර්මයන්ගේ යුක්තයි දැන් අපිට ඇහෙන් රූපයක් බලනකොට පේන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ කියපු ටිකක් නෙමෙයි මම මේ අහන්නේ. තව හාමුදුරු නමක් කියපු ටිකක්වත් බණවත් මුකුත් නෙමෙයි අහන්නේ. අපේ ජීවිතම ගැන අහන්නේ. බුදුදහම සත්‍යයක්නේ. ඇත්තටම ඇත්ත දැන් ඕනේ. අපිට ලෝකේ හම්බ වෙන්නේ අපි ඇහෙන් යමක් දකින්නේ කොහොමද? මේ ඉදිරියෙන් තියෙන දේවල් තමයි පේන්නේ. මේ පේන දේවල් තමයි තියෙන්නේ. කියන විදිහට නේද අපි ලෝකේ දකින්නේ. හැම කෙනෙක්ම දකින්නේ එහෙම නෙමෙයි. මේ ඉදිරියෙන් තියෙන වටාපතයි දකින්නේ මට පේන්නේ මට පේන වටාපත තියෙනවා. ওই මට්ටමට නෙමෙයිද ওইට වඩා වෙනස් මට්ටමක් කාටවත් පේනවද එහෙම රූප දකින්නකොට? ওই මට්ටම. දෙවියන්ට පේන්නේ මේ මට්ටම. බ්‍රහ්මයන්ට පේන්නේ මේ මට්ටම. තිරිසංගත සත්තුන්ට පේන්නේ ওই මට්ටම. මනුස්සයන්ට පේන්නේ ওই මට්ටම. අපිට සද්දයක් ඇහෙනකොට යකඩයක් ගහනවා නම් කොතනක හරි යකඩ දෙකක් වදිනවනේ. තියෙන සද්දයක් තමයි ඇහෙන්නේ. ඇහෙන සද්දේ තියෙනවා කියලානේ අපිට තේරෙන්නේ. ගඳ සුවඳක් එනකොට හඳුන් පූරක් හරි පතුකොල්ලෝ මේ ගඳ සුවඳ තියෙන දෙයින් තමයි එන්නේ. මේ හඳුන් පූරෙන් තමයි මේ ගඳ සුවඳ එන්නේ. මේ ගඳ සුවඳ එන හඳුන් පූර තියෙනවා. අපිට දැනෙන ගඳ සුවඳ තියෙන දෙයක් දැනෙන්නේ දැනෙන දේ තියෙනවා කියලා නේද අපිට දැනෙන්නේ. රසක් විඳිනවා නම් තියෙන රසක් තමයි දැනෙන්නේ දැනෙන රස තියෙනවා කියලායි අපිට හිතෙන්නේ. කැමති ගන්න දිහා බලාගෙන හරි මේ රසයෙන් මෙන්න මේ දේවල් වලින් අතදාල වෙන වෙනම ගන්නෙත් ඒකනේ මේ මේ කරවිල චිත්තරහයි මේවා පැණි රහයි කියලා ගන්න හින්දා මේ රස තියෙන්නේ මේ චිත්ත රස තියෙන්නේ මේක. ඇඹුල් රස තියෙන්නේ මෙන්න මේ අඹ කෑමේ. පැණි රස තියෙන්නේ මේ මිදිගෙඩි කියලා ගන්නවා. නේද? එහෙම රස වෙන දේවල් තියෙනවා මේ තියෙන දේවල් වලින් තමයි රස එන්නේ කියලා නෙමෙයි අපිට කියන්නේ. කයට ගැටෙන දේවල් තියෙනවා. දැන් මේ පුටුව ඇඟේ හැප්පුණොත් ඇඟේ හැප්පෙන පුටුව මෙතන නැද්ද? තියෙනවා. මෙතන තියෙන පුටුව නෙමෙයිද ඇඟේ හැප්පුණේ? තියෙන දේ හැප්පෙන්නේ හැප්පිච්ච දේ තියෙනවා. හිතින් යමක් හිතනකොට හිතන දේ තියෙන තියෙන දේ හිතන්න. ඕගොල්ලෝ gedara ගැන හිතුවොත් දැන් තියෙන gedarai හිතන්නේ ඕගොල්ලෝ හිතන gedara තියනවා කියන මට්ටම නෙමෙයිද තියෙන්නේ. ඔන්න බලන්න අපේ ස්පර්ශ ආයතන 6ම ඇතුළේ දැන් මේ බුදුහාමුදුරු දේශනා කළ නිසා නෙමෙයි. මම කියන්නේ අපිට අපේ ජීවිතේ. තේරුණා නේද? දැන් අපිට ලෝකේ හම්බ වෙන්නේ කොහොමනම්? අපි ජරා මරණ ධර්මයන්ගෙනුත් යුක්ත නම් දැන් ගවේෂණය කරන්න තීරණය කරන්න මේ දෙක ඇඳලා එහෙනම් මේ පෙනෙන සිද්ධිය තුල අවිද්‍යාව නැද්ද මේ පෙනෙන සිද්ධියයි එහෙනම් වැරද්ද තියෙන්නේ කොතන කාටද අපිට නුවණක් තියෙන්න ඕනේ මට ලෝකේ පේන්නේත් මෙහෙමනම් මේ පටිච්චසමුප්පාද න්‍යායෙන් අවබෝධ වුණා යම් තැනක ජරා මරණ දුක තියෙනවා නම් ජරා මරණ දුක තියෙනවා නම් ඒ දුකට ප්‍රභවය මූලික හේතුව වෙනවා අවිද්‍යාව කියලා. විද්‍යාව තියෙන තැනක හරියට පෙනෙන තැනක වැරද්දක් නැති තැනක ජීවිතයේ තියෙනවන ජරා මරණ තියෙන්න බෑ. තේරෙන්නේ? දැන් අද අපිට තියෙන දේ පේන්නේ, පේන දේ තියෙනවා කියන එක වැරද්දක් හැටියට පේන්නේ නැහැ. නමුත් මේ දහම් න්‍යායෙන් ගලපලා බුදුහාමුදුරුවෝගේ දහම් න්‍යාය දිහා බැලුවහම වැරද්ද අවුල් වෙනවද නුවරට? නැතිනම් අපිට මේක වැරද්දක් අහුවෙන්නේ නැහැ. ඔන්න ආපහු ඒ කාරණා ටිකට නුවණ ගෙනියන්න පටිච්ච සම්පාද පෙළදහම ගවේෂණය කළ ආකාරය ඔයගලන්ට මතකයි ජරා මරණ දුක කුමන හේතුවක් නිසාද තියෙන්නේ කියලා බැලුවාම ඉපදීම නිසායි කියලා අනුපූර්ව ඇවිල්ලා අපිව වැටුණා අවිද්‍යාව කියන ධර්මතාවය තමයි. අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තිබුණොත් ඊගාව මේ ධර්මයේ පිරෙනවා මේ ධර්මයේ පිරෙනවා ජරා මරණ තියෙනවා. දැන් කෙරවලන එක අපේ ජීවිතේ වෙලා නම් ජරා මරණ දුක තියෙනවා නම් ජරා මරණ දුක තියෙනවා කියනකොට ඒ දුකක් තියෙනවා නම් අපිට ලෝකෙ පේන්නේ මෙහෙමනම් එහෙනම් මෙහෙම පෙනෙන තැනක තැන තමයි අවිද්‍යාව හැංගිලා තියෙන්නේ කියන නුවණ එන්නේ අපිට. මේ මේ ධර්මතාවය ගලපලා දැන් මට මේ තේන සිද්ධි අවිද්‍යාව කියලා හිතන්න සාක්ෂි නැහැ. කරුණු නැහැ. නමුත් නුවණින් යනවා මට මේ තේන සිද්ධියේ අවිද්‍යාව තියෙනවා කියන තියෙන එකම සාක්ෂිය මම ජරා මරණයෙන් යුක්ත බව. මා තුල ජරා මරණ නිරෝධයක් තිබුණා නම් අජරාවර බවක් තිබුණා නම් මේ පේන දේ තුල අවිද්‍යාව තියෙන්න බෑ එහෙනම් මේ පේන සිද්ධිය තුල විද්‍යාව වෙන්න ඕනේ මම කියන එක තේරෙනවා ඒ කියන්නේ මම මේ කියමු ගැඹුරු වාක්‍යයක් මේකෙන් කියන්නේ ඒ කියන්නේ පරකානුකූලව හිතන්න යනවා අපි ජරා මරණයන්ගෙන් යුක්ත නම් අපිට ලෝකෙ පේන්නේ මෙහෙමනම් මෙහෙම පේන තැනක මෙහෙම ජීවත් වෙන වටපිටාවක ඉන්න අපිට ජරා මරණයන්ගෙන් යුක්ත බවක් නම් ලැබිලා තියෙන්නේ ඒ ජරා මරණයන්ට හේතු මූලියව අවිද්‍යාව නම් එහෙනම් මේ අවිද්‍යාව වැඩිලා හැපිලා තියෙන්නේ මේ පේන දර්ශනය තුළ. තේරෙනවද? මේ වෙන වෙනම අවිද්‍යාව. ඈ කියන දැනන දේවල් කවිද්‍යාව. නෑ අපිට හම්බ වෙන මත්තම මේ ලෝකේ අවිද්‍යාව. එතකොට හොඳට එක කාරණාවක් මතක තබා ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම තැනකට නුවණ තියෙන නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම සංයුත්ත නිකායේ තියෙනවා ආදිත්ත පర్యాయ කියලා සූත්‍රයක් සබ්බම් භික්ඛවේ ආදිත්තං ආදිත්ත කියන්නේ ඇවිල ගන්නා ලබ. මහන්නේ සියල්ල ඇවිල ගන්නා ලබේ. කිංචි භික්ඛවේ සබ්බම් ආදිත්තං මහණෙනි කුමන සියල්ලක්ද ඇවිල ගන්නා ලබේ. චක්කුම් භික්කවේ ආදිත්තං රූපම් භික්කවේ රූපා භික්කවේ ආදිත්තා චක්කු විඥානං ආදිත්තං චක්කු සංපස්සෝ ආදිත්තෝ චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා තම්පි ආදිත්තං මහාන්‍ය ඇස ඇවිල ගන්නාලාදී රූපය ඇවිල ගන්නාලාදී චක්කු විඥානය ඇවිල ගන්නාලාදී චක්කු සම්පස්සය ඇවිල ගන්නාලාදී චක්කු සම්පස්ස පත්තෙන් උපයිනං සුවෝ දුක්ඛෝ නොදුක් නොසුව කියලා කිව්ව උපේක්ෂා සාගත වේදනාවක් තම්පි ආදිත්තං ඒද ඇවිල ගන්නාලාදී හේන ආදිත්තං කුමකින්ද ඇවිල ගන්න තියෙන්නේ රාගාග්නා දේශාග්නා මෝහාග්නා රාග දේශ මෝහ ගින්නෙන් ජාතියා ජරා මරණේන ශෝක පරිදේව දුක්ඛ දුම සුපායාසෙහි ආදිත්තන්ති වදාමි ඉපදීම ජරාව මරණය ඇඳීම වැළපීම නොයේ දුක් දුම්නස් වලින්ම මේ කියන දුක් දුම්නස් වලින්ම අවිල ගන්නා ලද දැන් බලන්න අර්ථය මොකද්ද කියලා දැන් අපි දැක්කා අවිද්‍යාව යම් තැනක තිබුණු ජරා මරණ තියෙනවානේ ජරා මරණ තියෙන තැන අවිද්‍යාව තියෙනවා ඒක දැක්කා අපිට ලෝකේ හම් වෙන්නේ තියෙන දේ දකින්නවා දකින්න දේ තියෙනවා කියලායි මෙන්න මේ මෙච්චර කල මේ දැකූ මට්ටම ලෝකේ දකින්නෙත් මෙහෙමන මේ මට්ටමට දකින්න කෙනාට නම් ජරා මරණ තියෙන්නේ ওই මට්ටමට දකින්න අරමුණක් ගානේ ජරා මරණ එනවා ඕගලන්ට මේ වටාපත දකින්න පුළුවන් වුණොත් දැක්කොත් මේ තියෙන එකයි දකින්නේ දකින්න එකයි තියෙන්නේ කියලා මේ බලන ඒ දර්ශන මාත්‍රේ නතරලා තියෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන තැන. ඇයි මේ තියෙන දේ දකින්නේ දකින්න දේ තියෙන්නේ කියන මට්ටමට බැලුවොත් මරණාසන්න මොහොතේ සිහි කරගන්න මේක කර්ම නිමිත්තක් නොවි තියන්නේ වෙනවමයි තිබුණොත් විඥානය පිහිටනවමයි එහෙම ආයතක දැස ගන්නවමයි දැසගත්තොත් ඉපදීම ලැබීම මහලු බව මරණය නොයේ දුක් දුන්නස උපදිනවමයි එක දුකක් විතරක් නෙමෙයි ඊට පස්සේ ඒ උපන්න තැන අසත්පුරුෂ අසුරණ එතනින් සතර අපායට යන කර්ම කළා කල්ප ගණන් සමහර ආනන්තරිය අකුසල කරන්න පුළුවන් කල්ප ගණන් කපායි වටාපත නැමති මේ එක නිමිත්ත නිසා ඕගොල්ලෝම අනුක්‍රමයෙන් අරගෙන යයි කල්ප ගණන් අපායි. හිතින්ද ගෙනිච්ච හැකි. මේ දක්ෂින දර්ශනයේ එච්චර විසයි. ඒක මේ හැම එකක් ඔක්කොම අවිලගෙන තියෙන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න සුපායාසයන්. මම මේ කියන කාරණා තේරෙන්නේ නැත්තම් මොන වෙලාවක අහන්නේ. අපි මෙහෙම කළා මේ දොර දිහා බැලුවොත් මේ තියෙන දොරයි පේන්නේ පේන දොර තියෙන්නේ කියලා මේ දැක්කනම් ඇති මේ බලන දර්ශනය තුල තියෙනවා මේ බලන එක දේ තුල තියෙනවා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස්ට ඇවරිලා ওই දොර ඇතුලේ යකඩ කැලිය ඇතුලේ දී ඇතුලේ ජරා මරණ නෙමෙයි මේ කියන්නේ මේ බලන දොරයි කියලා අසුරු කරන මේ එක් මොහොතෙක් නිමිත්ත ඇති අනවරාගු සංසාර දුක කැටි වෙලා තියෙනවා මේ තුල හැමෙලා තියෙනවා. තැවරිලා තියෙනවා. යම් තාක් ආකාරයකට මරණේ ප්‍රභේද තියෙනවා නම් ඒ හැම ක්‍රමයකට මැරෙන්න තියෙන හේතු ටික තියෙනවා මේ බලන දර්ශනය. යම් තාක් ආකාරයකට ලෙඩ රෝග ඇතිනම් මේ ලෝකේ ඒ ඕනම ලෙඩ රෝග හැදෙන්න පුළුවන් විස බීජය තියෙන මේ බලන එක් අරමුණේ නමුත් අපි දන්නේ අපි ඇසුරු කරන මේ ලෝකය මේ තරම් විසයි කියලා. අපි දන්නවා නම් අපි කිසි කෙනෙක් දකිනවා නම් එක අසුරු සරප්පක් ගිහි ගෙදරක ඉන්නේ නැහැ. මොකද හතුරෙක් හතුරෙකුට යමක් කරයි නම් ඊට වඩා විශාල යමක් කරනවා මේ දර්ශනය. සර්පයේ විසගෝරු සර්පයේ බෂ්ඨකොලොත් නැරෙන්නේ එක වතාවයි. වස බඳුනක් බිව්වොත් නැරෙන්නේ එක වතාවයි. ඒ වස ටික බිව්ව නිසා බොහෝ කාලයක් නැරෙයි. සර්පයා කාපු නිසා භවයේ බොහෝ කාලයක් නැරෙයි. නමුත් මේ පේන නිමිත්ත ඕගොල්ලෝ බොහෝ කාලයක් මරනවා. මේ පේන නිමිත්ත ඕගොල්ලන්ට බොහෝ කාලයක් වසබඳුන් පොවයි. ඒ සර්පයට වඩා විසයි. ඒ වසබඳුන්ට වඩා විසයි. හැබැයි මෙහෙමයි. බය වෙන්න එපා. සර්පය අල්ලන්නත් ක්‍රම තියෙනවා. වසබඳුනක් වුණත් වැඩ ගන්න පුළුවන් ඒක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයට එක කළොත් මේ දොර නිසාම බලනවා නම් මම දොර ওই නිසාමයි මං කාලකන්ණිය කුනේ සසරට වැටුනේ ওই නිසාමයි ජරා මරණ දුකටපත් වෙන්නේ. හැබැයි අමතක කරන්න එපා. යම් දවසක නුවණක් තිබුණ ওই දොර නිතරමයි මම නිවන් දකින්නේ. මට බේරලා යන්න දෙන්නේ එතනින්මයි. අපි ඒක ගවේෂණය කරමු පොඩ්ඩක් බලමු. එතකොට පවතින දේ පෙනෙන්නේ පෙනෙන දේ පවතින්නේ කියන මේ දර්ශන මාත්‍රයෙන් ඇහැ උස්සලා මෙහෙම යමක් දිහා බලන ගානේ හොඳට මතක තබා ගන්න අරමුණක් අරමුණක් ගානේ ජරා මර දුක තවරලා තියෙනවා මේ පීරිසිය විසයි ඉසගොරු සර්පේකට වඩා වසදමනකට වඩා අපිට අද ඒක තේරෙන්නේ එතකොට මේ විසගෝර බව විස සහිත බව අපිට නොදන්න කම නිසා පුංචි ළමයෙක් ගාවට ණයෙක් හරි පොළොවෙක් හරි ගියොත් ඒ සතා විස සහිතයි කියලා දන්නේ නැහැ. ඒ හින්දා අත හොදාන. ඇඟිලි හොපටල ගන්නවා. නගුටෙන් ඔහු වදිනවා. ඒ හින්දා දෂ්ට කරලා මරණයට ඔහුපත් වෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ අත දානවා. ඇයි? දන්නවා සුගරු සත්වෙක්. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට කාමයට උපමා කළේ ඔය උපමාවෙන්. නොදන්නාකම නිසා මේ සර්පිය ඇඟේ දාගත්තට අපි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කියන්නේ වැඩි හිටියෝ. ඒගොල්ලෝ බොහෝම නුවණ ඒ කියන්නේ විසගෝර සර්පයන් වඳුරනවා. ඇඟේ කරේ දාගන්න ඈතින් තියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා